චෛතසිකයයි පසුගිය දවස්වල සාකච්ඡා කරපු ඡන්දය මානසිකාරය වගේ ඉවත් කල්පනා කරනකොට මේක ඊට වැඩි ටිකක් සාකච්ඡා වෙන පොත් තුළ විග්‍රහ වෙන චෛතසිකයක් ඒ නිසා අර ඡන්දේ හරහා මනසිකාර්ය හරහා අපි හදාගත්තේ පදනමේදී මේ ස්පර්ශය කොටස වටහා ගැනීම ටිකක් පහසු වෙනක් ඉඳ තියෙනවා කෙසේ නමුත් අපි උත්සාහ කරනවා පුළුවන් තරම් ඒක පහසු විතරක් සැලකන්නේ නැතුව අපේ භාවනා ජීවිතයේ හැකියතාක් ඉයිතිකේ හඳුනා ගැනීමෙන් ඉගෙන ගැනීමෙන් බෞද්ධ වීමෙන් ගන්න පුළුවන් පරිම ලාභය ලබා ගන්න මේ අවස්ථාව වශයෙන්. ඒකට මේ ස්පර්ශය, භස්සය කියන මේ চৈতසිකය පටිච්චසමුපාදේ සලායතන සහ වේදනා අතරමැද දක්වලා තියෙනවා. ඒ වගේම ඕනම වෙලාවක අපේ ඉන්ද්‍රිය ගෝචර දැනුමක් දැනුමේ ආරම්භය ස්පර්ශයෙන් මෙහාට තමයි පටන් ඒ නිසා යම් තැනකදී සංඥාවක් සංඥාවක් කියන බෑ රූපයක් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානයක් වගේ කියන මේ පංචස්කන්ධයෙන් එකක් ප්‍රකාශ මට්ටමට එනකොට දැනගන්න මට්ටමට එනකොට අල්ලා කියා ගන්න මට්ටමට එනකොට එතන ඉඳලා අපි ඒකට ස්පර්ශය කියලා කියනවා ඒ නිසාම තියෙනවා ඒ ස්පර්ශය වෙන්නේ ඉස්සලා කොටසක් අපේ ඉන්ද්‍රියන්ට අහු වෙන්නේ නැති පෙළ ගැස්මක් තිරේ පිටිපස්ස ඒ තිරේ පිටිපස්සේ කොටස බටහිර මානසික විද්‍යාව හැටියට යටිහිත වශයෙන් සඳහන් කරලා තියෙනවා ඉතින් ඉස්සරහා කැලල තමයි උඩුහිත වශයෙන් සටහන් කරන්නේ. එතකොට මේ අපේ හිත තර්කයේ වශයෙන් මෙහෙवला අන්වේ ඥාන වශයෙන් මෙහෙवला එහෙම නැත්නම් ණය විපස්සනාට බලලා යන්න පුළුවන් උත්පරිමේ තමයි ස්පර්ශය. ස්පර්ශයෙන් ගැඹුරට මොනම ක්‍රමයකටවත් කෙනෙකුට ඒ තර්ක ඥාන වලින් බැස ගන්න බෑ. සර්වඥාන්සේ යකින් බලනකොට සුවිශේෂී මෙහෙයක් මනුස්ස මනස ගැන මානව මනස ගැන කරලා තියෙන බවක් පේන්න තියෙනවා නිකාය සඳහන් සූත්‍රයේම ප්‍රඥාල සූත්‍රයේම මනුස්සයන් විසින් ඒ වෙනකොට එලි දක්වලා තිබුණු සියලුම දෘෂ්ටි පෙන්නලා ඔක්කොම බොහොමත් සාධාරණව පෙන්නවා එකක්වත් ආවට ගියාට අහම්බෙන් වෙච්ච දේවල් නෙවෙයි ඒ සියලුම දෙනා ඒව ප්‍රකාශ කළ තියෙන Tamante ඒ පිළිබඳව හොඳ වගකීමක් ඇතිවෙනවා. අත්දකලා ප්‍රකාශ කළ තියෙන්නේ මෙන්න මේ පදනමේ තමයි මේක දේශනා කරලා තියෙන්නේ. හැබැයි ඒක ස්පර්ශයේ පදනක් කරගෙනයි තියෙන්නේ කියලා ඒ හැම දෘශ්‍යයක්ම විස්තර කරලා තදවි පසපච්චය කියලා තමයි නිම කරන්නේ. ඒ දාර්ශනිකව එදා හිටපු කාටවත් ඒ ස්පර්ශය විවිධකණ යන්න බැරි වෙච්ච නිසා ඒ තම තමන් ඉදිරිපත් කරගත්ත දේවල් විවිධාකාරයෙන් මේම සත්‍යයි අනිත්‍යව බොරුයි කියලා ලොකු පටලවිල්ලක හිටියා. හැබැයි ඒවයි ප්‍රකාශ කරන කෙනාටවත් ඒක ස්ථිරව ප්‍රත්‍යක්ෂ කරලා කියා ගන්න පුළුවන් කමක් නැහැ. තර්කයෙන් විතරයි යන්න පුළුවන්. නමුත් සර්වචන් වහන්සේගේ මේ තියෙන විපස්සනා භාවනා විශේෂත්වය තමයි ඒ ස්පර්ශයිසිකින් මෙහාට ඇවිල්ලා තියෙන අලායතනට අහු වෙන සියලුම අත්දැකීම් හරහා ඒකේ තියෙන දැනුම හරහා ස්පර්ශය විනිවිදලා ඒ සර්වඥතා ඥාණයට ඉබිල බලන්න පුළුවන් ශක්තියක් යෝගාචරයට ලබා ලබා දෙන්න සර්වඥතා උත්සාහ කරලා තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ එළි වෙලා තියෙන කොටස ප්‍රකාශ වෙලා තියෙන කොටස මතු වෙලා තියෙන කොටස ඒක ස්පර්ශය උනාට පස්සේ නැත්නම් ස්පර්ශය කියන මට්ටමට ගොරෝසු උනාට පස්සේ ඒක අපිට සාමාන්‍ය මේ ජීවත් වෙන මිනිසෙකුට රූප වශයෙන් දැනීමක් ඇති කරන්න පුළුවන් රූපණ ගතිය, කුප්පණ ගතිය, ඊතන ගතිය රූපණේ දක්වන්න පුළුවන්. ඊට පස්සේ වේදනා වශයෙන් අපිව විඳවන එහෙම නැත්නම් විඳීම් වගේක් ලබා දෙනවා. ඒක රූප වලදී වෙනස්. රූප රූප මේ ස්කන්ධයට වැටෙනවා වේදනාව වැටෙනවා වැටෙන නාමස්කන්ධයට. ඒ වගේම යම් යම් දේවල් හඳුනා ගන්න පුළුවන් තත්ත්වයක් කියනවා සංඥා කියලා. ඒ හැඳිනීමුත් ස්පර්ශයෙන් හට ගන්න දෙයක්. ස්පර්ශය යම් මට්ටමකට ගොරෝසු වුණාට පස්සේ තමයි අපිට යමක් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ ගොරෝසු වෙන්න ඉස්සෙල්ලත් ඒකේ මොකද්දෝ ඡායාවක් තියෙනවා, ස්වරූපයක් තියෙනවා. ඒක තර්ක හිතට අහුවෙන්නේ නැහැ, ඉන්ද්‍රියන්ට අහුවෙන්නේ නැහැ, යන්ත්‍ර සූත්‍රවලට අහුවෙන්නේ නැහැ. ඒ සංස්කාරක් තියෙනවා යම් ප්‍රමාණයකට සකස් කිරීම කරාට පස්සේ තමයි අපිට යමක් අනිද්දවය වෙන් කරලා අපි වෙන වටපිට ගන්න තියෙන්නේ. ඒකත් ඒ නිසා ස්පර්ශය නිසා ස්පර්ශයේ ප්‍රකාශ අවස්ථාවෙන් පස්සේ දැක ගන්න පුළුවන් එකක් විඥානයක් තියෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ පහ පිළිබඳව සෑහෙන අවබෝධයක් අරගෙන ඒ ස්පර්ශයෝ ස්පර්ශ කරන තැන් පහක් මෙහෙම තියෙනවා ඒක උඩුහිත වශයෙන් ගත්තොත් ස්පර්ශයෝ ස්පර්ශ නොකරන තැන් වගේක් තියෙනවා නොකරන තැනක් තියෙනවා ඒක තමයි ගෝඩ ස්ථාන ඒක තමයි গুপ্ত ස්ථාන ඒක තමයි අපිට ප්‍රතිමේ පවණක්ම දැක ගන්න පුළුවන් දර ගන්න පුළුවන් දෙයක් නමුත් ඒක යන්ත්‍රයකට සූත්‍රයකට ඉන්ද්‍රියකට අහු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එවැනි ස්පර්ශයට අහු වෙන්නේ නැති ස්පර්ශෝ ස්පර්ශ නොකරන දෙයක් පිළිබඳව තමන් ප්‍රත්‍යක්ෂ කරාට ප්‍රත්‍යක්ෂ නොකරපේකන ඒක බුද්ධ ධර්මයක් කියලා, ගුණ ධර්මයක් කියලා, යාට විතරක් ආවේනික දෙයක් කියලා කොම් කරන්න බලන ගතියක් තියෙනවා. ඒක තමයි විද්‍යාවේ තියෙන ප්‍රධානම දුර්වලකම. විද්‍යාවේ හැම වෙලාවෙම යමක් නැවත නැවත කරගෙන යන්න පුළුවන්. ඕනම කෙනෙක් බලන්න පුළුවන් තරම් දේවල් විතරයි විද්‍යාත්මක සත්‍යක් වශයෙන් බලන්න. නමුත් මේ ස්පර්ශය ගැන ඉගෙන ගන්නකොට තේරෙනවා යම් ක්‍රියාවලියක එක ස්ථානයක තේනකම් ඒක ප්‍රකාශ නැහැ. ඒක තිරේ පිටිපස්සේ සිද්ධ වෙලා තිරෙන් එළියට එළියක් වාට පස්සේ ඒක කාටත් හදා බෙදා ගන්න පුළුවන්. නමුත් මේ හෙලි දක්වම කොට පමණක් නිවන් දකින්න අමාරුයි. ඒ ටික පමණක් අරගත්ත පමණින් මේ මිනිස්යාගේ දුක කොහොමද එන්නේ කොහොමද ඒක හැදෙන්නේ ඒක නැති කරගන්නේ කොහොමද කියලා දැනගන්න බෑ. එලිදක්ක කොටස නැතුවත් බෑ. ඒ නිසා අපේ ශාසනයේ තියෙන සර්වඥාසිකේ තියෙන නිබ්බාන ගාමන ප්‍රතිපදාවේ තියෙන ලක්ෂණ තමයි එලිදක් ගන්න පුළුවන් ගොරෝසු කොටසෙන් පටන් අරගෙන සියුම් කරගෙන සියුම් කරගෙන සියුම් කරගෙන ඊට පිටිපස්ස කරන සෙල්ලම් වලට යොමුක් ලබා දෙනවා යෝගාවචරයට ඒ කොටස අර මම දැන් මෙතන කියන අත්දැකීමේ පමණමයි තියෙන්නේ. ඒක හරි අමාරුයි. සමන්ට අත්දකින්න පුළුවන් තව කෙනෙක් එක්ක සම්බන්ධීකරණය කරන්න. ඉතින් අන්න ඒ වගේ ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් නැත්නම් ඉදරන්ට ගොදුරු කළ හැකි ඉන්ද්‍රියපත් ඥානයක් හා ඉන්ද්‍රියපත් නැති ඥානයක් අතර පාලමක් වගේ තමයි මේ ස්පර්ශ චෛතසිකය. ඉතින් ඒ නිසා අපි ඉස්සෙල්ලා පටන් අර ගන්න ඕනේ දන්න කොට තියෙනවා. පුළුවන් කොට තියෙනවා. ප්‍රකට කොටසේ. ඒකම පෙන්වන්නට හදන කොටසේ. ඉතින් ඒ නිසා අපි රූප පිළිබඳව ගත්තොත් මේ රූප කොටස් ස්පර්ශ කියන මාතෘකාවට හාකච්ඡා කරනකොට ඉතින් පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් පෙන්ලා තියෙනවා රූපයන්ගේ මුණක් හතරක් ඒවා මේ ගුරුසු ගතිය, සියුම් ගතිය, බර ගතිය, හැලු ගතිය, සුමුතු ගතිය, ගුරුසුලක් කියලා ගත්තොත් ආයාකාරයක් තියෙනවා මේ පටවි ධාතුව ප්‍රකාශ වෙනවා. ඒකට පටවි ස්වභාවය කියලා කියනවා, පටවි භාවය කියලා කියනවා, පටවි ගතිය කියලා කියනවා. ඒ වගේම ආපෝ ගතිය, වැගිරෙන ගතිය සහ පිටු කරන, అలවන, අල්ල බදා ගන්න ගතිය වශයෙන්, සම්පින්දනය කරන ගතිය වශයෙන් පෙන්නනවා. තීජෝ ධාතුව උණුසුම සහ සීසලස වශයෙන් පෙන්නනවා. වායෝ ධාතුව තියක් සලන ගතිය සහ සැලෙන්න දෙන්නේ නැතුව දරාගෙන ඉන්න ගත වශයෙන් තියෙනවා. එතකොට මේ රූපයක් නැත්නම් රූපන ගතියක්, කුප්පන ගතියක්, ඉද්දන ගතියක් ඔන්න ඔය ලක්ෂණ හතරෙන් තමයි පේන්නේ. ඉතින් අපේ ඇහැට රූපයක් ඇතිනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳක් වදිනකොට, දිවට රසක්, කයට පහසක් කියන මේ සෑම තැනකදී බාහිර ආරම්මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් පෙනී හිටිනවා. ඒවට අපි රූප ධර්ම කියලා කියනවා. ඒ රූප ධර්ම වල කියනවා වර්ණ රූපෙට ඇහැ කිචි කවන්න පුළුවන්, ඇහැ ඉද්දන්න පුළුවන්, ඇහැ රූප පන්න පුළුවන්, ඇහැ කුප් පන්න පුළුවන්. ශබ්ද රූපෙට කම්බරේ කුප් පන්න පුළුවන්, රූප පන්න පුළුවන්, කිචි කවන්න පුළුවන්. ගන්ධට නාසය උද්දීපනය කරන්න පුළුවන්, කුප්පන කුප්පන ගතිය කියනවා. රසට දිවි රසනහර උද්දීපනය කරන්න පුළුවන් කුප්පන කුප්පන ගතිය. පහස කියන දෙයට අපේ කයේ තියෙන සංවේදී භාවය කාය පසාදය අවසන් පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් මේ පහ හැම වෙලාවෙම අච්චත්ත ඇහ කන දිවනාසය කය මන කියන ප්‍රසාද රූපවලට මේ පිටින් ඇවිල්ලා වදින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නිසා උත්තරෝම ගන්ජනු සිදු වෙනවා ආයතන පහේ. ඉතින් ඒක නිසා ඒකක් කරගෙන රූපයක් ඇහැට වදින්ට ඉස්සර වෙලා පිට පිටිපස්සේ මොකද වෙන්නේ කියලා බලා ගන්නවා කියන එක සර්වඥාන්සේ සඳහන් කරනවා ඉතාමත් අමාරුයි ඒක හරීම ලහු පරිවර්තකයි බොහෝම ශීඝ්‍ර සිදු වෙන නිසා ආධුනිකයෙකුට රූප බැලීමේ ක්‍රියාවලිය ප්‍රකාශ වෙච්ච අවස්ථාව දක්වා මිස ඉන්හිහාට ගැඹුරට යවන්න හරි අමාරුයි සද්ධාහන එකත් ඒ වගේ. ගන්ධ රස දෙක අමාරුයි. පහස තමයි දේශී ඒ ගැටීමක් හැපීමක් ස්පර්ශ වෙච්ච තැනකින් පටන් අරගෙන ඊට වඩා ඊටාම ශුන් තැනකට ස්පර්ශ ස්පර්ශ නොකර තැනකට යන්න ඉස්සලාම ආපුරාවට ආධුනිකයෙකුට නවප්‍රයෝගාවචරයෙකුට සර්වත්‍යංශේ කායන පස්සනාව පෙන්වනවා. ඒ කායන පස්සනාවේදී මේ ස්පර්ශය තමයි අපි අරමුණු කරා. ඇත්තක වාගෙන රූප පිළිබඳව අපේක්ෂාවකින් තොරව ශබ්ද පිළිබඳව අධ්‍යයනයකට ගිහිල්ලා හෝ එහෙම නැත්නම් ශබ්ද පිළිබඳව හිත නරක කරගන්න නැතුව හිත දුක් කරදර ගන්න නැතුව ගන්ධ සුවඳ නැති තැනකට ගිහිල්ලා රස බලන්නේ නැති අවස්ථාවක කායයට දැනෙන පහස තමයි කායන පස්න වශයෙන් ගන්න. ඉතින් ඒකෙදි කයට පහස ලබන්න පුළුවන් ඉච්ඡානුක සහ අනිච්ඡානුක නැත්නම් සචේතනිකව සහ අචේතනිකව. එහෙම නැත්නම් සවිඥානිකව අවිඥානික වශයෙන් ස්පර්ශ ලබන්න පුළුවන්. ඒකෙදි මේ කටයුත්ත පුළුවන් තරම් ස්වභාවික කිරීම සඳහා ඉබේ සිදුවෙන අනිච්ඡානුක පේශිකේ සිදුවෙන ක්‍රියාවලියකට හිත දැමීම තමයි මේ භාවනාදී පරයක් භාවනාදී කෙරේ. අපි ඒක අපි ගන්නවා කාය සංස්කාර වශයෙන් ආස්වාස් ප්‍රසවාස දෙක. ඉතින් ආස්වාස් ප්‍රසවාස දෙක නාසිකාග්‍රේ හැපෙනවා. සෝසල් බාදී තුඩම කෙලවර. එතන සමහරෙකුට යටම කෙලවරේ ආස්වාස් ප්‍රසවාස නිසා උදරච්ඡද චලන නිසා එතන පිම්බි නැකිනි වශයෙන් කරනවා. ඒ අතරමැද සමහරව ඉන්නවා උතරච්චදී උඹේ යම් යම් ස්ථාන නාස්කාග්‍රේ පහළ යම් යම් ස්ථානවල මේ ස්පර්ශය ගන්න. ඒ ස්පර්ශය අර ගන්නකොට ඉස්සෙල්ලාම ගන්නේ මේක ආස්වාසය මේක ප්‍රසවාසය කියන්නේ. මේ ආස්වාද ප්‍රසවාස වශයෙන් අරණේගේ යම් විදිහකට යම් ආකාරයකට ආස්වාද ප්‍රසවාසත් එක්ක මූණට මූණ දාලා ඉන්නේ යෝගාවචරයේ දක්ෂකම් වෙනකොට අන්නත්තර අරමුණ එහෙම නැත්නම් කාමච්ඡන්දේ නැත්නම් විවිධ කාම අරමුණු දිගේ යන්නේ නැතුව මේ අරමුණේම ආසර්වස්වාසයේම ඒකෝදී භාවයට එනකොට ඒකාග්‍ර භාවයට එනකොට මේ යෝගාවචරයට නීවරණ වල නපුරු බලපෑම ටික ටික ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ගොඩාක් අනුග්‍රහ කරලා නීවරණ ආවයි කියලා තරහ වෙලා නෙවෙයි නීවරණ කරදර නපුර අඩු වෙන තාලෙට යෝගාවචරය කටයුතු කරන ගියොත් විලාවකදී ඒ යෝගාවචරයට කෙලින්ම ආනාපානෙට මුණ දීලා මට තව විනාඩි 10ක් 15ක් වුණත් පායන සෝනාපානෙ ඉන්න පුළුවන් ඒකාන්තේ මේ ගාටේ ආශාස ප්‍රසවාස වලට බලන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබා. ඒක සාමාන්‍ය මේ භාවනා ජීවිතය කියන්නේ යා කාමේශා කාම සංඥා දෙකම අයින් කරලා. කාම වස්තු අයින් කර ගන්නවා අපි දීගිය පැහැරීමෙන් ඒ වගේ දැන්න පැමිණීම. නමුත් කාම සංඥාවට කරදර කරනවානේ. කාම ඡන්දේ වශයෙන් අධිකාරකට වහලා කරපන්. ඊට පස්සේ යම් වෙලාවක ආනාපානීට හොඳට සුවද වෙලා, සමීප වෙලා, උත්සන්න වෙලා, ආසන්න වෙලා, මූණට මූණ දාලා තියනකොට ඒ අඳුර වලාවල් දුර වෙලා හිත පිහිටන වෙලාව. එතකොට මේ යෝගාවචරයට ඒ ආස්වාද ප්‍රසආස පේන්නේ ධාතු කුල වශයෙන්. කාමයාගේ බලපෑම අයින් වෙච්ච ගමන් භාෂා විවාද වෙනවා. ඒකට පේනවා මේ නාසිකාග්‍රේ පිළිමැලීමක් උණුසුමක් සිසිලසක් කම්පනයක් චංචලයක් කුකුරු ගැහිලා මොනවා හරි විදියට අර ධාතුන්ගේ ಗುಣ පේන පටන් ගන්නවා. ඉතින් මේ ධාතුන්ගේ දුගුණ උල උල ආරම්භයේදී මේ ආස්වාස ධාතුන් නැත්නම් ආස්වාසේ ක්‍රියාත්මක වෙනකොට ධාතුන මෙහෙමය ප්‍රසවාස ක්‍රියාත්මක ධාතුන මෙහෙමයි කියලා ආස්වාද ප්‍රසවාසයේ පෞද්ගලික අත්‍යන්ත ලක්ෂණ ඒකටම ආවේනික ලක්ෂණ දැකගැනීමෙන් තමයි යෝගාවචරය ධාතු මනස්කාරය බයි. ඉතින් එහෙම කරගෙන දැන් වැටෙන්නේ හරි පාරට දැන් ඉතින් අර ජීවන බාධාව නැහැ. මේ වෙනදී ධාතු ගුණ වශයෙන් තේරෙනවා. කියලා ඒක වෙනස තේරුම් අරගෙන මෙතෙක් කියලා මගේ ආස්වාද ප්‍රසආසයේ එහෙම නැත්නම් නාසිකාග්‍රය ඒ උදරය ආදී වශයෙන් කයට බඩට සම්බන්ධ කරලා තිබුණු දේවල් හුදු ධාතු මනසිකාර වගේ වෙනකොට ඒ යෝගාචරයකට බාධා කරන්නේ නැතුව දිගටම ඒක ඒකෝදිලෙන්න හිත ඒකාග්‍ර වෙන විදිහට ගියොත් ඒ ධාතුන්ගේ ගුණ එnde ende ende ende සංසිද්ධයට පටන් ගන්නවා. කාරණා දෙකක් නිසා වෙනවා. එකක් තමයි ඉඳගෙන ඉන්න ඉරියව්වට ගොඩක් ඔක්සිජන් අවශ්‍ය කරන්නේ. ඒ නිසා උෂ්ම තත්පත් වෙන ගතියකුත් තියෙනවා. දෙක කායත් හිතත් තත්පත් වෙනකොට ආශාස ප්‍රසවාසයේ එnde ende ende කෙටි භාවයටපත් වෙනකොට ආරෝමයක් ස්පර්ශය ගැන කතා කරනකොට ඒක වැදගත් වෙනවා. පුංචි ආරෝමයක්, පුංචි විප්ලවයක්, පුංචි විපරිණාමයක් සිද්ධ වෙනවා. අර ආස්වාසේ ආවේනිකව තියෙන පෞද්ගලික ආශන ප්‍රසාදිත ආවේනිකව තියෙන පෞද්ගලික ලක්ෂණ වෙනුවට දෙකටම පොදු ලක්ෂණ වගේක් මතුවෙන්න පටන් ගන්නවා. පෞද්ගලික ලක්ෂණ ක්‍රමයෙන් වියකිලා යනකොට. ක්‍රමයෙන් දුරවන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට පේන හුස්ම ගන්නවා දැන් ආශ්වාසයට ප්‍රශ්වාසය කියලා වෙන් කරගන්න බෑ. හැපෙන තැනක් වශයෙන් ස්ථිර වශයෙන් කැපී පෙනෙන්නේ නැහැ. හැබැයි හොඳටම දන්න මේ ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට එනකන් සතිය අඛණ්ඩව කිප යෝගාචරයට පේනවා. මේක භාවනාවෙන් ඇති වෙච්ච විපරිණාමයක්. එහෙම නැතුව මැරිලා නැහැ කියන. හුස්ම නොගෙන ඉන්නව නෙවෙයි. හුස්ම අර ඉස්සර තරම් විතර ගොරෝසුට කැපිලා පේන්නේ ප්‍රකාශ වෙන්නේ නැහැ මේ ආස්වාදයේ මේ ප්‍රසාරය. නමුත් හුස්ම ගන්න බව දැනෙනවා. ඒ වෙනුවට දෙකටම පොදු ලක්ෂණ මත වෙන පටන් ගන්නවා. ඉතින් මේකෙදි නොදැන යන යෝගාවචරය මේක වැරදිලා කරදිලායි කියලා හිතලා සතිය නැතුණයි කියලා හිතලා සමාධිය නැතුණයි කියලා හයිය හුස්ම ගන්න හදනවා. මේ යමක් තිබිලා නැති වුණා වගේ. එහෙම නැත්නම් හිත කලකොල කර ගන්නවා පාරවැල් දිහාවට. අම්බුලා වුණා වගේ මොකද දැන් අර ආස්වාස කියලා මෙනෙහි කරන්න බෑ. ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න බෑ. ඉතින් මෙතෙන් එනකන් මේ මානසික කාර්යය මෙනෙහි කිරීම හරියටම එලහර කයින් අර කයින් කොල්ලන්නවා වගේ වෙන් කරගන්න පුළුවන්කම තිබුණා. දැන් මේ දෙකේම සමතාවයට එනකොට අසුවිදු ඥාන නැති කෙනා ටිකක් කලබල වෙනවා. ඉතින් ඡායයට අසුවිදු ඥාන වලින් අනුග්‍රහ කරන්න ඕනේ. යෝගාචරයයකට අසුර ඥානවලින් ආදී වෙලා ඒකට ලෑස්තිලා ගියොත් තේරෙන්න පටන් ගන්නවා හුස්ම ගන්නවා නමුත් ඒකේ ආස්වාස් ප්‍රසවාස කියලා වෙන් කරන්න බෑ දෙකටම පොදු ලක්ෂණ වලක් මතුවලා තියෙන නිසා මම මේකට හිත නරක කරගන්න නරකයි කලබල වෙන්න නරකයි සැක කරන්න නරකයි එහෙම මේ යන්න දුන්නොත් මේක සුඛම වෙච්ච මේ ආස්වාස් ප්‍රසවාසයේ සුඛමතර කියලා නොදැනෙන එහෙම නැත්නම් ස්පර්ශ කර ගන්න බැරි ප්‍රකාශිත තැනකට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් تعلق ඒ تعلقෙන් تعلقෙන් සර්වඥාන්සේ පෙන්වන ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනටයි දැන් මේ යන්නේ. පසචෛස්ති ගැන කතා කරනකොට ගුරුසුරු තිබුණු ආශ්‍රස් ප්‍රසාසයේ සිව් වෙනකොට වෙන දෙයක් තමයි ආසල් ප්‍රසවාස දෙක අතර වෙස නැති වෙලා උසුම දැනෙනවා. මේකට කලබල වෙන්නේ නැතුව මේක හරිනේ තමයි යන්න ඕනේ. මම මේකට අනුග්‍රහ කරන්න ඕනේ කියලා එහෙම මේක තැම්පත් වෙන්න ඇරියොත් ඒ උස්ම දැනෙන්නේ නැහැ කියන මට්ටමට යෝගාචරය අභියෝග කරත් දැනෙන්නේ නැහැ කියන මට්ටමටපත් වෙනවා. එතකොට ජීවත් වෙන බව දන්නවා. මැරෙලා නැති බවක් දන්නවා. සීමෝර්ජා වෙලා ක්ලාන්ත වෙලා නැත්නම් අසීහයටපත් වෙලා නැති බවක් දන්න. හැබැයි මේ අත් ලස්සන තිබිච්ච ස්පර්ශය දැන් ස්පර්ශ කරන්නේ නැති බව එහෙම නැත්නම් මේ গুপ্ত තනකටයි මේ යන්න හදාන්නේ මේක බෞද්ධ වශයෙන් අපි කලබල විය යුතු නැහැ අපි ශ්‍රද්ධාවන්ත යෝගාවචරයෝ සිල්වන්ත යෝගාවචරයෝ අපි මේකට ලෑස්තිලා යන්නේ කිව්වොත් අර ස්පර්ශය ඇවිල්ලා ස්පර්ශ නොකරන තැනට යනකොට හරිම ගුණ හරිම good. ඒ වුණාට ඕන වෙලාවක පරිශන කරලා බලන්න පුළුවන්. පරිශනාගාරය කරන මේ කියන නවීන විද්‍යාත්මක පරිශනයක් නෙවෙයි ආර්ය පරිශනයක් ලක් කරන්න පුළුවන්. ස්පර්ශෝ ස්පර්ශ නොකර දැනටපත් වෙනවා. මේ ස්පර්ශෝ ස්පර්ශ නොකර දැනටපත් වුණාට පස්සේ ශක කරන්නේ නැත්තම් හිත නින්දට වැටෙන්න දුන්නේ නැත්තම් මෝඩ තකතිරු වෙලා ආය හයියෙන් හුස්ම ගන්න ගියේ නැත්තම් කලබල වෙලා භාවනාවෙන් නැගිටලා යන්නේ නැත්තම් මේකට හිත හුරු කළොත් මේකට හිත සීති කළොත් මේ தත්ත්ව හිත වශී කළොත් ඒ යෝගාවට තියෙන ගොරෝසු ආස්වාසදී යම් සතියක් තිබුණා නම් ඊට වැඩි ටිකක් ගැඹුරු සතියක් අවශ්‍ය වෙනවා සියුම් ආසල්පසතිය ඊටත් වැඩි ගැඹුරු සතියක් අවශ්‍ය වෙනවා අතිසූක්ෂම සුක්ඛමතර ආශ්‍රව ප්‍රසාසය. ඊට පස්සේ ඊටත් වඩා ඉතාමත්ව ගැඹුරු සත්‍යයක් අවශ්‍ය වෙනවා. දැන් මුස්මනේ ස්පර්ශ ස්පර්ශ කරන්නේ නමුත් සතිය තියෙනවා කියලා දැනගන්න. ඒකත් පැන්නුවක් තමයි යෝගාවචරයට කියන්න පුළුවන් වෙන්නේ. මේ සතිය විතර නෙමෙයි සමාධියක් තියෙනවා. නිසා මේ විදිහට රූපවල තියෙන රූපණ ගතිය, කුප්පණ ගතිය, ඉන්දන ගතිය, උද්දීපනය කරන ගතිය ක්‍රමයෙන් ගෙවන් වෙද්දී ඒහා ඒට ප්‍රතිපක්ෂව සතිය වැඩි වෙන වැඩපිළිවෙල අවබෝධ කරනවා කියන එක බුද්ධෝත්පාද කාලයක කවදාකවත්ම කෙරෙන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයක පවා දසදහස්වර වරද්දමින් දසදහස්වර බණහමින් දසදහස්වර සතිය කඩා ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව දසදහස්වර ලෑස්තිලා යාමෙන් තමයි කවදාහරි යෝගාචරය මේ සිද්ධ වෙන සංගතිය සංසිද්ධිය හරියට මේ ස්පර්ශයට සාපේක්ෂව දැනගන්න. මේක ඇත්තටම උගාවක් වෙලාවට වෙලා ඇති. මේ වුණු උගක් වෙලාවට වෙලා ඇති. නමුත් ඒක කවදාකවත් මේ භාවනාවේ මැදමාවතට වැටීමක් ස්පර්ශ ස්පර්ශ නොකරතන්ට යනකම් මේ සතිය ඝන බහල කිරීමක් වැඩි ජීවණු කිරීමක් කියන එක මේක බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා සාදු කියප දෙයක් ආර්යයන් වහන්සේලා ගියතා ගියාන මේ පාර තමයි ගියේ කියන එකක් තේරුම් ගන්නකොට ලොකු සතුටක් ඇති හැබැයි එහෙම නැතුව මේක බැක්තියක් මේක අහඹු දෙයක් මේක ගුඩ දෙයක් මේක গুপ্ত දෙයක් මේක විවිච්ච දෙයක් නැති වුණත් කියලා මේ දෙයට අකුල් නෙළුවොත් ඒක අසත්පුරුෂයි නිසා මේ දේ වුණාට පස්සේ හරිදී හරියට බාර ගැනීම නැත්නම් දෙන තෑග බාර ගැනීම සත්‍වස ධර්මයක් වෙනවා. ඉතින් සත්‍වස ධර්මය අහන්නයි අපි මේ බණාන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ අත නේර නැවත නැවතත් මේ දේ කරන්නේ. ඉතින් ඒ නිසා මේ රූප පිළිබඳව ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට යෑම හැම පරියන්කයකටම කෙනෙකුට වෙනවනම් හැම පරියන්කයක්ම සාර්ථකයි. සාර්ථකයි කියලා කියනවා. මේකම මේ කියාපු කාරණාව තව පැත්තකින් හිතවදින විදිහට කියනවා නම් මේ රූප නැත්නම් රූපණ ගතිය, කුප්පණ ගතිය, ඒ වගේ ස්පර්ශය, දීපණගෙන උද්දන ගතිය කියන එක රූපයන්ගේ තියෙන මේ ගතිය ස්පර්ශයට සාපේක්ෂව දෙපැත්තකට දාන්න පුළුවන්. එකක් තමයි රූපයන්ගේ ආස්තික පැත්ත, කීපණිය කුප්පන රූපණ කරන ගතියක් තියෙනවා. ඒකේ නාස්තික පැත්තට යනකොට රූපයන්ගේ නාස්තික පැත්තට යනකොට ඒකත් රූපයක් තමයි නමුත් ඒක ස්පර්ශ කරගන්න බෑ. නමුත් එතන තමයි මධ්‍යම ප්‍රතිපදා පටන් ගන්න තැන. මේක මේ විද්‍යාවේ matter and antimatter කියන වචනේ තමයි මෑතකදී නාමකරණය කරලා තියෙන්නේ. නම සර්වඥාන්සිකේ ඉගැන්වීම හැටියට ච ධාතුරෝ යම් පුරිසෝ කියලා පුංචි රාහුල හඳුරන කියලා. රාහුලේ මේ මිනිස්සු කිව්වහම පුදුලේ කිව්වහම ධාතු හයක් පමණයි. මොනවද ඒ පට ව්‍යාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. එතකොට මේ පට ව්‍යාපෝ තේජෝ වායෝ තීන තා කුප්පන. තීන තා ඉද. තීන තා උද්දීපනය කරනවා. තීන තා ස්පර්ශ දෙනවා. නමුත් මේ යෝගාවචිතය මේ තියෙන තාක් පට ව්‍යාපෝතේජෝ හොඳට සමීපෝ හොඳට උත්සන්න හොඳට ආසන්නව. ද චීපුති බලන් හිටියොත් ඒ මේට මේට මේට මේ පට ව්‍යාපෝතේජෝ අතරමැද තියෙන පරිච්ඡින්න අවකාශය. ඒවා වෙන් කරලා තියෙන නැත්නම් ඒවා වැඩ කරන ස්ථානයේ මේට ඒ අවකාශයට කියන්නේ අවකාශයත් රූපයක් විදිහට තමයි පොතේ නම් කරන්නේ නමුත් ඒකේ ස්පර්ශ කරන ගතිය නෑ. අජතයි. ගැට වටෙන්නේ නෑ. ඒ නිසා ඒ අවකාශය ඇහැට පේන්නේ නෑ. කනට ඇහෙන්නේ නෑ. නාසයට දිවට කයට පහසක් දෙන්නේ නැහැ. නමුත් රූප කියන සංසිද්ධියෙන් 95කටත් වැඩිය තියෙන අවකාශය. අර ඉතුරු 100ට 2ක් 4ක් අතර ප්‍රමාණයට පටවියාකෝ තේජ තමයි අපි මුළු ලෝකෙම මවලා තියෙන්නේ. මුළු ලෝකෙට නෙවෙයි මුළු විශ්වයම ඒ මන්දාකිනියව පේන්නේ ඒ අර පුංචි 100ට එකක් දෙකක් වෙන්නේ පටවියාකෝ තේජ වල තමයි. නමුත් ඒ විද්‍යාවෙන් පිළියර ගන්නවා මැටර් කියන එක ද්‍රව්‍ය කියන එක කියන දෙකක් හතර හතරක් අතර තියෙනවා. 96ක්ම තියෙන අවකාශයේ 100ට 26ක් විතර dark matter 170ක් විතර dark energy කියලා දැන් කිව්වහම අපි මේ matter නැත්නම් ද්‍රව්‍ය මේ රූප භෞතිකදී මේ නැත්නම් මේ ධාතු කියලා ගත්තහම මුළු චිත්‍රයෙන් විතර වෙන්නේ 102ක් විතර ඕකට තමයි අපි ඊර්ෂ්‍යා කරන්නේ. ඕකට තමයි අපි තණ්හා කරන්නේ. ඕකට තමයි අපි මාන කරන්නේ. ඕකට තමයි අපි ලෝභ කරන්නේ. ඕකට තමයි අපි ගැටුම් ඇති කරගන්නේ. ගොඩක් දේවල් කරන්න නමුත් කවදා හරි භාවනාවේදී සියලු රූපයන් වෙනුවට මේ වායෝ පොට්ටබ්බ ධාතු පොඩක් කොටු කරලා අල්ලලා ඒක ගෙවන් වෙනකම් බලන්න හිටියොත් ඒ යෝගාචර දෙනවා තේජෝ ධාතු අල්ලගෙන ගෙවන් වෙනකම් බලන්න හිටියා. වායෝ ධාතුව වගේම පඨවි ධාතුව ආපෝ ධාතුව අල්ලගෙන ගෙවන් කරන බලන්න හිටියත් එකම තැනකට තමයි වැටෙන්නේ අවකාශ ධාතුවට. ඒ අවකාශ ධාතුවේ තියෙන ස්වභාවය තමයි ස්පර්ශ කරන්න බෑ. නමුත් ඒ භාවනා නොකරන කෙනා අවකාශ ධාතුවට වැටිච්චාම නිකන් වැරදුනා, වැරදුනා, බැග්ගයක් තනි වුණා, පාළු වුණා කියන ගතිය තමයි තියෙන්නේ. ඒක නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නට අතුවාචාර්ය මහන්සලා පෙන්නනවා. පුංචි බෝට්ටුවක නැගලා කෙනෙක් මුහුද වෙරළ ඉඳලා ඈතට යන්න යන්න එන්නේ එන්නේ එන්නේ මුහුදු වෙරළ ගොඩ බිම නොපෙනියන තරම් මුහුදට යනකොට එයාට නිකන් මුහුදු ආකාරයක් කියනකත් වෙනවා හැම පැත්තෙම නලියන ගතිය පේන්න තියෙනවා මුහුදු අවුව වැටුණාට පස්සේ ඒක නිකන් ආකාර ජනකයි අනිත් එක කොයි පැත්තද ගොඩ බිම හොයන්න බෑ දැන් ඊට පස්සේ පදින්නේ දියබටද ගොඩ බිමටද කියලා දන්නේ නැති ගතිය නිසා ගොඩබිම නොපෙනිච්ච තැන ඉඳලා පුදුමාකාර අසරණ ගතියක්, තනි වෙච්ච ගතියක්, පාළු ගතියක්, බය ගතියක්, වක්කාර ගතියක් එන්න පටන් ගන්නවා. මේහා සමාන සිද්ධියක් සිද්ධ වෙනවලු. හත කැලයක් ඇතුළට රිංගුවාට පස්සේ. ගමක ඉඳලා දඩමන්දිගේ කැලයක් නැතර ගියාට පස්සේ කැලේ සම්පූර්ණ මැදට ගියාට පස්සේ දිශා මාරු වෙනවා කියලා දෙයක් වෙනවා. හැම පැත්තම බැලුවොත් එක වගේ මොන්නම ලකුණක්වත් හොයන්න බෑ. දැන් ගම කොහෙද, කැලේ කොහෙද කියලා හොයාගන්න බෑ. එතකොට විහාල බයක්, වනමුර්ග බයක්, අසරණ ගතියක්, පාළු ගතියක් ඇති. ඒ වගේම දෙයක් වෙනවයි කියලා කියන කාන්තාරයකට. පාළු කාන්තාරයකට ඇතුළට ගියාට පස්සේ මොනම ලකුණක්වත් හොයන්න බෑ. සියලු සංඥා, සියලු නිමිති, ව්‍යංජන, අනුව්‍යංජන, අංග ප්‍රත්‍යංග සියල්ලම මායාකාරී වෙනවා. ඉතින් ඒ වාල්කා කාන්තාරවල ඒ පිසාච ප්‍රේතයෝ ඉන්නවා. ඉතින් කලබල වෙච්ච මිනිස්සයා කාලා දාන එක තමයි ඒගොල්ලෝ කරන්නේ. කෙනේ වනමුරුකයෝ ඉන්නවා. උමුත් කරන්නේ ඔය වගේ සැකෙච්ච මිනිහක් කන. මොහොතේ මිනිමෝරු ඉන්නවා. විශාල සත්තු ඉන්නවා. ඕම කාලා. ඉතින් ඒ නිසා ගන්න කොටුවේ මාතාරකෝ ගමන, ගන්න ගම අතාරකෝ ගමන, ගන්න ക്ഷേම භූමිය අතාරිච්ච ගමන අ මනුෂ්‍යයින බුදුමාහා කාර්මේ නොදැනුවත්කම පිළිබඳ බියකින් ඒ වාගම දෙයක් සිද්ධ වෙනවා මේ ස්පර්ශය රූප පිළිබඳව ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට යන. එතනින් එහාට අත්දකින්න දෙය කියා ගන්න වචන නැහැ. ඇතන කියා ගන්න කෙනෙකුත් නැහැ. මහා තනි වෙච්ච පාළු වෙච්ච බය වෙච්ච ගතියකට යන නිසා මේ ස්පර්ශයන් පිළිබඳව ස්පර්ශ නොකරන පැත්ත ශේස්ත්‍රය වූ නොදන්න දෙයක් වශයෙන් ඒක නොකල යුත්තක් වශයෙන් බාර මේක පිළිබඳව බටහිර මානසික විද්‍යාවේදී ස්ටිමන් ෆ්‍රොයිඩ්ගේ ආසන්න සමකාලීන හිටපු යැත්තෝ මේක පෙන්නලා දුන්නේ ටිප් ඔෆ් ද අයිස්බර්ග් කියන එකෙන් අයිස් කැලක් වතුරට දාපුවාම යටදී විශාල කුට්ටිය උඩුකර තැපුම නිසා අයිස් කුට්ටියෙන් 10න් එකක් වතුරේ උඩට එනවා. අපි අයිස් කුට්ටිය කියලා දකින්නේ ওই 10න් එක විතරයි. නමුත් ඒ 10න් එක උඩට එන්න තල්ලුව දෙන්නේ අර තියෙන 10න් 9 ප්‍රදේශය. අපි මේකට පොඩි උතු ආමන උපමාවක් කල්පනා කරොත් මේ කුට්ටිය විශාල කුට්ටියක් කියලා අපි හිතමු. ඒ කුට්ටිය පාවෙන මුහුදේ වතුර රළපතර තියෙනවා නම් ඒ කෙනාට අර යට තියෙන කුට්ටිය දැක ගන්න බැරුව යනවා උඩ තියෙන 10න් එක විතරයි පේන්නේ. ඒ මඩ වතුර මඩ සහිතන යට කුට්ටිය බලා ගන්න ඒ වතුර පාළුවෙලින් වැහිලා තියෙනවනම් යට පැත්ත පේන්නේ නැතු වෙනවා. කුජ දාන පෙන දාන තැනක නම් වතුර පේන්නේ නැතු වෙනවා. ආ බොර වෙලා තියෙනවනම් යට කුට්ටිය පේනවා. ඒ වගේ තමයි නීවරණ ධර්මයන් වලට මේ පහ සමාන කරන බුදුහාමුදුරුවෝ. ආශි කියන එක නිදිමතට සමාන කරනවා. පාට වර්ණවන්නේ ලා කියන එක කාමච්ඡන්දට සමාන වතුර පැහිමින් ගොජ දාමෙන් ඉන්නවනේ ඒක පටිඝයට සමාන කරනවා. බොර වතුර වෙලා තියෙනවා දැකේට සමාන කරනවා. රැලි ගහනවා නම් ඒක උද්දච්ච කුච්චට සමාන කරනවා. ඒක කාට හරි පේන්නේ මේ උඩමත් වෙලා තියෙන 10 එකයි වැඩි කොටස 8යි තියෙන්නේ. එහෙමනම් වතුර සිරි සිදුව තියා මේ නිවිද පේන තියෙනවා. එතකොට පේනවා. හොඳට බැලුවොත් පේනවා. මේ යට තියෙන විශාල කුට්ටියෙන් තමයි උඩට ඇවිල්ලා තියෙන මේ උඩ කොටසේ තමයි ගෑණිද, මිනිහද, පැවිදිද, උපවැදිද, බෞද්ධද, සිල්වන්තද, දානවන්තද ඔක්කොම තියෙන උඩට කියලා. අපි කාදාකත් යට පැත්තට යන්න කැමතිත් නෑ. යන්න බැරි විශේෂයෙන් මේ නියම දාපොළ තියෙන බලපෑම නිසා. නමුත් ප්‍රයෝගයෙන් අයින් කරුවාට පස්සේ වුණත් දැක්කොත් මේ වතුරෙන් යටට කිමිදෙනවා කියන්නේ. නැත්නම් ස්පර්ශ ස්පර්ශ නොකරන තැනට අපේ දැනුම ගෙනියනවා කියන එක හැමදාම ගුඩයි. හැමදාමත් ගුප්තයි. හැමදාමත් ලෝක සම්මත ලෝක පිළිගන්න එකක් නෙවෙයි. මොකද සර්වඥාන්සේ සඳහන් කරන මේ සමස්තේ වැඩි කොටස දන්නේ නැතුව අපි හදන සෑම සැලසුමක්ම ආංශිකයි, අන්තභාගයි, ඉතාම පොඩි කොටසක් දැනගෙන කරන දෙයක්. නිසා කවදා හෝ අපි මේ උඩ තියෙන අය කැලේ විතරක් නෙමෙයි යට කොටසක් දැනගෙන කතා කරොත් ඒක අපූර්ව දෙයක් ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ හිටපු කාල් ජුන් කියන මානසික ඒ බටේට මානව විද්‍යාඥ මානව විද්‍යාඥ කියුවා යට කොටසේ අපි ඔක්කොම සමානයි. ස්පර්ශ ස්පර්ශ කරන්න බැරි හරිය 96 දී අපි අතර කිසිම වෙනසක් නැහැ හොද්දු මනුස්සකම තියෙනවා. නමුත් කවදාවත් එතෙන්ට අපි යන්නේ අපි අර උඩ තියෙන ගෑනු ගතිය පිළිමි ගතියට ගෑනු ගෑනු ගෑති වාරිකම් අඳහටම් කරන පිළිමි පිළිමි ගෑති වාරිකම් ගන්න හදන්න. ඒක නිසා අපිට කවදාකවත් මානව මනසක් එහෙනම් මේ වැඩි යන යාන්ත්‍රණය දැක ගන්න බෑ මොකද ඒ පොදු තැනට යනකොට මම ආයනේ නැති වෙලා යනවා. මම කියන අනන්‍යතාවේ නැති වෙලා යනවා. අපි හරිය කැමතියි මනුස්සක මාතෘ ගන්න නැතත් කවන්නේ. මගේව මායිනේ මගේ මම තියාගන්න අනන්‍යතාවය රැක ගන්න. ඒ දිය වෙන ඒක දිය වෙන වතුලින් යටට පහින්ද බුදුම බයයි. ඉතින් අපි ස්පර්ශයෝ වැඩ කරන ප්‍රකාශ තැන් වල විතරයි අපේ දැනුම බීදිලා තියෙන්නේ. ඒක කනක ඒක නිකන් ලිම් වැඩියෙක්, දීමැඩියෙක් තමන්ගේ ඉන්න ලිඳ ගැන විතරක් දැනගෙන පරිදේකම් කතා කරනවා නේද. නමුත් සර්වඥාන්සේගේ ශිෂ්‍යෝ ශා วก ය වශයෙන් අපිට සර්වඥාන්සේගේ දැනුම ණයට ගන්න පුළුවන්. කල්බදු ක්‍රමයට මොකක්ද කියන්නේ මේ ලීසින් ලීස් කරලා ගන්න පුළුවන්. අර ගණිවරලා ඉන්නතින් ඒක අනුව කල්පනා කළා තමයි අපිට පුළුවන් වෙන්නේ. කවදා හෝ අපි ආස්වාද ප්‍රසවාස භාවනාවට භාවනාව, පිම්බි මේකලින් භාවනාව, සක්මන් භාවනාව. ඒක මේ දැනෙන කොටසක් තියෙනවා. රූපණ, ඊතේන, කුප්පණ, දීපණ වෙන්නේ ලක්ෂණ සේරම හති කොටද ගන්න. ඒ මොනම දෙයක්වත් අයින් කරන්නත් එපා. මොනම දෙයක්වත් අපේක්ෂා කරන්නත් එපා. එන ඔක්කොම දැනගත්තොත් ඒ දැනිලා පිරුණාට පස්සේ තමයි නොදන්න ශේෂ්ඨ හිත යන්නේ. උඩ කුඹුරේ වතුර පිරුණාට පස්සේ තමයි ඒ වතුර පල්ලයක් උඩට වැටෙන්නේ. ඒක නිසා අපි භාවනා විදි කරන්නේ මේ ආස්වාද ප්‍රසවාසයේ පෞද්ගලික ලක්ෂණ හැම අංශුවක්ම හැම ව්‍යංජනාන ව්‍යංජනයක් හැම අංග ප්‍රත්‍යංගයක්ම හැම නිමිත්තක්ම හැම යක්ම අවබෝධ කරනවා අත්දකිනවා උච්චන්න වාසන්නව බලා ඉන්නවා එතකොට තමයි ඒක ඒ පිටිපදව අත්දැකීම ප්‍රත්‍යක්ෂය යම් මට්ටමකට පැනනට පස්සේ විනාඩියකින් දෙකකින් වගේ තමයි කරා අවකාශයට හිත වැටිච්ච බව. ස්පර්ශ ස්පර්ශ නොකරන තැනට හිත වැටිච්ච බව වැටහෙන්නේ අර මුල් ටික හොඳට සාර්ථක වෙච්ච යෝගාවචරයට විතරයි. ඒ යෝගාවචරය මේ ආනාපානය ඉච්ඡිතකාර දෙයක් දිගටම පවතින දෙයක් ඒක වෙනස් වීම නරක දෙයක් ආදී වශයෙන් විපරිණාමයට විරුද්ධව හිතවිලි හදාන භාවනා කරන්න ගත්තොත් පොදවද මඩ ඉඳමින්ලා සිද්ධ වෙනවා. අනපන විශාල විපරිණාමයකටපත් වෙනවා. ඒක සාමාන්‍ය සත්පට්ඨාන සූත්‍රය ගත්තත් දීර්ඝ ආසස් ප්‍රසවාසී කිටි ආසස් ප්‍රසවාස පාරකට වෙනවා ඊට පස්සේ ආසස් ප්‍රසවාස මුළුල්ලම තේරෙන්න පටන් අර ගන්නවා ඊට පස්සෙත් ඒකට කලබල කෙටි නැත්තම් හරස්කප් වෙන්නේ නැත්නම් ඒක සංහිඳියාවක් වැඩි සංහිඳියාව හරහා අට ව්‍යාපෝතේජෝල දක්ෂකම හරහා ඊට හිමීට අවකාශයට යනවා ඒකට රූප ධර්ම පිළිබඳව කෙනෙකුගේ තියෙන දක්ෂකම තමයි ඒකේ කුප්පන, ඉද්දන, රුප්පන, නටන, පෙන්නන, කියාපාන, අඳහැරපාන ඔක්කොම ටික දැනගන්න. පිටිකාව ඉස්සරහ වෙන ඔක්කොම නාටකම් බලන්න. නාටක බලනකොට පස්සේ මේක තමන්ට වේදිකා පිටිපස්සේ. ඒක ගොඩ නැගීගෙන එන හැටි එතන තමයි අපි කතා කරපු ඡන්දේ සහ මානසිකාරය වගේ চৈতසික සිද්ධ වෙන්නේ. ඒ හරහා තමයි මෙයා පිළිවස්නක් කරන්නේ. දුරට බලන්න. දොරට වැටුවට පස්සේ ඉඳලා ටික සත්‍යයට අවුල් පස්සේට අවුල් ඒ නිසා අපි දොරට වැටුවට පස්සේ කොටස දැන ගැනීම සඳහා කරන ප්‍රයත්නද කියන්නේ යථාපාකට විපස්සනාවි නිවේෂෝ යමක් ප්‍රකටද එතනින් විපස්සනාට පැටගනි අච්චා අනුපහට්ඨන්තේනක උපායේන උපට්ඨ වෙත්වා සම්මසිතබ්බං අර ටික මතුවෙච්ච ටික ප්‍රකාශ වෙච්ච ටික ප්‍රතිත්ත වෙච්ච ටික දැනෙන ටික හොඳට කැඩියේ ගල බේරුවා වගේ හොඳට බලාගත්තොත් මතුවෙච්ච නැති අප්‍රකාශිත ඉතුරු ටික අර බුදුහාමගේ ණයට ගත්ත දැනුම හරහා අපිට දැනගන්න පුළුවන් මේකේ වැඩි අටියක් ශූන්‍යයි රූප ධර්ම වල 102ක් විතර නම් තියෙනවා පටවි වශයෙන් ආප වශයෙන් තේජි වශයෙන් වායව. ඒක හොඳටම අත්දැකලා පස්සේ අත්විඳලා පස්සේ කපල කෑවට පස්සේ පේනවා. විශාල කොටසක් තියෙනවා. ඒකට රූප කමේ රූප නොකියත් බෑ නමුත් පට ව්‍යාපෘතියට අහු වෙන්නේ නැහැ. ස්පර්ශ කරන්න බෑ. නමුත් භාවනා වැඩි වේලාවක් ඒකේ ඉන්න පුළුවන්. එතකොට පේනවා එහෙම බැලුම් බැලුම් බලනකොට මේ ආස්වාදි වල ප්‍රසවාසයට කලින් ওই තියෙන හිස්තනෙත් තියෙන්නේ පට ව්‍යාපෘතිය නැති. ඉන්ද්‍රියන්ට අහු වෙන්නේ නැති. මොකද්ද ඒ අතර අපිට අහුවෙන්නේ නැතුව අපි සංසාර කොච්චර කල්ලාවිද දැන් මොන ආනාපාන සතිය හරියට ගිවන් වෙන තැන සූක්ෂම වෙන තැන බලන්න ඒ විනුවට හිතිය දාන්නට උපදේශ සහිතව ලෑස්තිලා නොගියොත් අපිට කොච්චර දෝපෙනේ ආසස් ප්‍රසාද දෙක අතර වෙනසක් නැහැ ඒක නිකන් අතගාගෙන යන්න පුළුවන් නිත්‍ය සුඛ සුභ ආත්ම සුභාව නමුත් කවදා හරි අනිහිස්තන බලලා මෙතෙන්ද මෙයන්ද තමයි බුදුහාමුදුරුවෝ මේ අපිට ආනපානියක් අල්ලලා දීලා තියෙන්නේ. ඒක ගුරුසු තනින් අල්ලාගෙන සියුම් කරලා අතිසූක්ෂම වෙලා ස්පර්ශ නොකරතන්නේ ගියාට පස්සේ ඒකෙත් හොඳට සතිය බලාගෙන සතියෙන් පිහිටුවගෙන සමාධිමත් ඒක දිහා බලන හිටියොත් කොච්චර සාන්තිදායකද සත්පුරුෂය. කොච්චර වෙහෙස කරලා සත්පුරුෂය. ඒ නිසා මේ ස්පර්ශය ස්පර්ශ කරන්නේ තමයි සත්පුරුෂය සත්පුරුෂය මනස්කම මත මිස වින මූල ධර්මයක් නෑ. ඉතින් භාවනා කරලා හොඳට මේක තුනී කරගත්ත ගෙවන් කරගත්ත එක්කනට ඉඳගෙනම ඉන්න ඕනේ නෑ මොකක්ද අපි. අර ලක්මන් කරනකොටත් වෙලාව අර අර තියෙන උදේකලා තත්වය. අර තියෙන විස්රාම තත්ත්වය මේ සක්මන් කරන ගමන් වැඩේ යන ගමන් ඒකට මේ ශරීරයේ වැඩි කරන් දැරලා තමයි විස්රාම වෙන්න පුළුවන්. ඉඳගෙන හිටගෙන විතර නෙමෙයි දිනදා වැඩ කරද්දී තමයි දැනගන්න පුළුවන් මේ අර ස්පර්ශ ස්පර්ශ නොකරන තැන හැම චිත්තක්ෂණයකම තියෙනවා. ඒක අපි කියනවා මැරිලා නැති බව දන්නකම. ක්ලාන්ත වෙලා නැති බව දන්න ගතිය. මට නිින්ද ගිහිල්ලා නැති බව දන්න ගතිය ගත්තොත්. ඒක රාශස් ප්‍රසවාස ආනපනසති වගේ තැනකින් හොඳට කොටු කරලා අල්ලගත්තට පස්සේ ඒ කියන විවේකයේ හා පුරාවට හසී ගොඩ හැරතන එක යායට තියෙනවා. එතකොට මේ යෝගාචර වෙන්න පටන් ගන්නවා මේ රූප පිළිබඳව ඉගෙන ගන්න රූප පිළිබඳව ආඩම්බර වෙන්න ඕකයි. ඉදර ගිහිල්ලා අල්මාරියේ තියලා වැඳගෙන වඳින්නවත් නෙවෙයි. ඒක මේ මුළු චිත්‍රයේ කොච්චර පුඩා නුගිනිය හැකිතරම් පුච්චද්ද කියලා පෙන්වන්න බලන්න. ඒක අහම්බෙන් සිද්ධ වුණා භෞතික විද්‍යාවේ. ඒක තමයි ගිය රටවස්සේ වෙච්ච ලොකුම වෙනස. මේ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍ය පවන්න පුළුවන්, ද්‍රව්‍යයෙන් අද්‍රව්‍ය පවන්න පුළුවන් E mc2 කියන සමීකරණය. වස්තුවක් පාඩපත් වෙන්න පුළුවන් ශක්තිය. ශක්තිය සහ වස්තුව අතර සමීකරණේ හොයාගත්තාට පස්සේ අම්මේ මිනිස්යාට දෙන්න සම්මානමයි. නමුත් මේ මොල් වාන්සික වල මෙතකින් මේක නොදක්කනවා. අයිසක් ගොළු මේ කුමාර වෙන දක්කන හරි ලේසි මොකද හිටපු අයිසක් නිව්ටන් එක වැඩි ලේසි. අයින්ස්ටයින් එක දැක්කට පස්සේ භෞතික විද්‍යාව කාබාසින වෙලා. ඒක භෞතිකත්වයක් නැති බව තේන ශූන්‍යත්වයක් විතරයි තියෙන්නේ කියලා තේරුම් ගත්තා. දැන් ඒ නිසා එයත් අන්න එකයි කරන්න තියෙන්නේ සර්වඥාන්සේ දේශනා කරපු සූත්‍ර පොඩ්ඩක් පහුගාලා බලනකොට මේ කිසිම ඇටොමික් ස්මෑෂර්ස් නැතුව කිසිම පරීක්ෂණකාරයක් නැතුව අවුරුදු 2600 කට ඉස්සර වෙලා උන්වහන්සේ දේශනා කළා මේ ලෝකේ ශූන්‍ය විදිහට බලපං. ඔය ශූන්‍ය විදිහට ලෝකෙ දිහා බැලුවොත් මායයට උඹ පේන්නේ නැතු වෙනවා. ඔබ මේ පේන 100ට එකක් දෙකක් වෙන මේ රූපතරම අල්ලගෙන මේ කැලමට රුචි මේකමට අරුචි මේක අරකට වේවා මේකට අරකට නොවේවා ආදී වශයෙන් මේ රූප ටිකත් එක නට නැතිල කුංචි කාලේ පොඩි එකක් කක්ක ටිකක් අල්ලන සෙල්ලම් කරනවා ලොකුනාට පස්සේ තියෙන මේක කක්ක කොටි ගානක් ගෝපල ඉඳන් තියෙන ඕනෝන එකක් අටියක් හම්බෙච්චා ආදි අපේ රටත් උන්නේ කොටි කාලෙ විතරේ පුළුවන් කියලා දෙකක් කරගෙන තියෙනවා. දුකුණාට පස්සේ තවදුරටත් ශ්‍රී ලංකාවේ අපේ කේමනන්ද සාදීන කාලේ කියනවා. අසුචි වලක ඉන්න අසුචි පණුවෙකුට ලොකු කක්ක කැලක් හම්බෙච්චාම සන්තෝෂෙන් දුරන ලොකු කැලක් හම්බුණා. ඒක තමයි මේ ලෝකේ තියෙන ලාභ සත්කාර සම්මාන කියන්නේ. මට ලොකු ලාභයක් හම්බුණා කියන එක ලොකු කක්ක කැලක්. මට ලොකු සත්කාරයක් හම්බුණා ලොකු විලෝකයක් මම මේ ඔක්කොම රූපයක් අල්ලගෙන ඉන්නවා. ඒක පිටිපස්සේ තියෙන ඒකේ ශූන්‍ය භාවය ඒ ඒ ඒ පරිමාණ පරිණා පරිමාණයේ කොච්චර පොඩ්ඩක්ද මේ රූප ධර්ම තියෙන්නේ. ඒ ටික හරියට දැක්කේ නැති නිසානේ අපිට අර විශාල පරිමාණ දැක්කන්න බැරි වෙලා තියෙනවා. නිසා දරුවන්ට කියනවා තියෙන ටික ඇති වෙන්න පිළිගාලා බලන්න. පිළිහිදලා බලන්න. ශන්න වශයෙන් බලන්න. ආසන්න වශයෙන් බලන්න. බල්ල බල්ල බල්ල ඒක හරහා ගිය දවසේ අපි කියන රූප විනිවිද දකින්න. අපි කියන රූප හරහා දකින්න. දැක්කට පස්සේ පේන දින අවකාශය තමයි. ඒ අවකාශය දැක්කට පස්සේ ඒක කාලව කාලකන්ණම අබලිකමක් ගුඩ දෙයක් ආදි වශයෙන් කල්පනා කරන එක අරසන්ති කියන ඒකට කරන්න යන තාක්ෂණික කියනවා. ඒකෙන් තමයි අපි නැවත නැවතත් රූපෙට මැදලා දාන්නේ. නමුත් ਸਰවඥාන්ත අපිට ශ්‍රද්ධාව කියලා එකක් අතර දෙනවා. උත්මේ ඥානෙ කියන එක කවුද අතර දෙනවා. කියලා සීලය කියන එකක් අතර දෙනවා. ශික්ෂා කියලා කියනවා. මෙන්න මේ යන්ත්‍රේ ආකාරයේ වැඩගෙන මේ මන්ත්‍රේ මතර මතර ඵලයන් ඔය යකාගාවට ඉඳ බය නැතුව ඔක ඇතුලේ 100 පිටවපන්. පිටුවට පස්සේ පේන්න පටන් අර ගන්නවා. මේක කොච්චර දෝ ජීවිතේ තිබිලා තියෙනවා මෙතෙක් කල් කෙරෙහි මේක ප්‍රතික්ෂේප කරපේක. તો කවදා හෝ සර්වඥාන්ත පිළිබඳව නොසැලෙන සද්ධාවක් ආපදාවදී ධර්මයේ පිළිබඳව සංඥා පිළිබඳව වෙනවා. මෙතන තමයි ගැටුමක් නැති දුකක් නැති රූප පිළිබඳව කියනවා නම් ගන්න තියෙන දේ නමුත් අපි ඒක දැක්කේ පටලැවිලා. විනාශයක්, ගුඩ දෙයක්, බයලොන් දෙයක්, සැකලොන් දෙයක්. ඒ රූප සම්බන්ධව අපිට කියන්න පුළුවන් නිකන් දැනගන්න. රූප සම්බන්ධව නිවන කියන්නේ අවකාශය. රූප විනෝද රූපණ ගතිය කුප්පණ ගතිය කියලා කියන්නේ පට වියපෝ තේජෝ තමයි. ඒ ටික තමයි ලෝකේ ප්‍රකාශ දෙන්නේ. අපි මේ ප්‍රකාශ දෙය වශී කරගත්තට පස්සේ ඒක පිළිබඳව හැම එයාගේ හැම රංගනයක්ම දැක්කට පස්සේ අනිවාර්යයෙන්ම ඊට යන්නේ අප්‍රකාශිත ඒ රූපෙ පෙන්වන්නට කැමති නැති බවට මේකට hina වෙන්න තව එකක් කියනවා නම් කියන්න තියෙන්නේ මොනරු නටනකොට පොඩ්ඩක් පිටිපස්සෙන් ගිහිල්ලා බලන්නකෝ. ඉන්නන් හදනදී මොනවා වුණත් පිටිපස්ස හරීම කැතයි. නටන්න නැතුව හිටියනම් ලේසියි. අව මොනර උඩ පානකට නටනකොට ਉਹ කැමති නැහැ පිටිපස්ස බලන්න. සර්වචන්නාංශී යෝගාවචරයට කියනවා. ඔබ මොනර නටවපන්. මේ මතක තියාගන්න බන්දි පැත්තක් තියෙනවා. එහා පැත්ත බලපන් බැලුවට පස්සේ මොනරටත් ලැජ්ජා උඹටත් ලැජ්ජා. <laughs> ඒ නිසා භාවනා කරන ඉදිරියට යන්න යන්න මේ රූප ධර්මයන්ගේ ගෙවීම ඇති වෙනකොට යෝගාවචරයට ඇති වෙන හැඟීම කොහෙද මං යන්නේ මොකද මේ වෙන්නේ කියන එක අසුවිරු ඥාන නැති කෙනෙකුට මොකද වෙන්නේ? ලෑස්ති නැගී නැතුවන සුළු මොකද වෙන්නේ? ශ්‍රද්ධාව නැතිවන සුළු මොකද වෙන්නේ? අපි ඒකට කියනවා අබුද්ධෝත්පාද කාලය. බුද්ධෝත්පාද කාලේ අපිට තියෙන ආයුධ ටික තමයි අපිට ශ්‍රද්ධාව තියෙන. අපි ලෑස්ති වෙලා යනවා. අපිට අසුවිරු ඥාන තියෙනවා. ඒ කී ලක්ෂ වාරයක් අපි මේක සැක කරනවා. ඉතින් රූප පිළිබඳව මේ වාගේ විස්තරයක් දුන්නාට පස්සේ වේදනා චෛසිකේ ගත්තාම වේදනාවේ මිනිස්සු දන්නේ සැප දුක දෙක විතරයි. අපි ඒනොත් සැප ලබා ගැනීමට දුක නැති කිරීමට තමයි මේ ජීවිතය ඉතාමත්ම සුන්දර වයස. අවුරුදු 6 ඉඳලා අවුරුදු 55 වෙනකම් කඹරන. වෙන මොනම දෙයකටවත් නෙවෙයි මේ සැප සොයාගෙන යන ගමන. හොඳම ලස්සන වාසිය ශ්‍රී ලංකාවේ පැත්තක දාලා ඉස්කෝලේ යනවා. ඒ විශාල දනු සම්භාරයක් කරනවා. ඊට පස්සේ රස්සාවක් අරගෙන ඕවර් ටයිම් කරනවා. අම්ම කරනවා. අම්ම කරලා 55 වෙනකොට ඔන්න මැරෙන දෙදේ මේකයි කියලා තේරෙනවා. එක්කෝ heart pressure heart attack. එතන pressure. එහෙම නැත්නම් rheumatic pain. එහෙම නැත්නම් diabetic කියලා ආරම්භ කරපු සියලුම ටික ඉවරයි. කේලෙට යාට පස්සේ ඊට පස්සේ උඩ බලාගෙන ඉන්නවා. විරවගෙන අනේ ලස්සනම ජීවිතේ වයසේ මේ හුස්ම ටිකවත් බලන්න වෙලාවක් තිබුණේ වැඩ. ඕවට. දැන් ඉඳගෙන ඉන්න බෑ කාන්තිපත්තු දාලා. <laughs> භාවනා කරන්න අවශ්‍යයි. කරගන්න බෑ. ඉතින් කියන ළමයිනේ ඕම කරන්න එපා. ළමයිනේ උඹට භාවනා කරලා උන් අහනවා ඇයි සීයේ උඹ කොයි කාලේ කරගත්තේ? <laughs> දැන් මේ කාලේ අපි පෙන්කෙලියන්නේ ආ අපි ඒ පෙන්කෙලන එක තමයි දැන් මේ කරන්නේ. බලන්න මේ ගැටි වැඩි වෙන්නේ නැහැ. මුළු ජීවිතේ ඉතාමත් සුන්දර වයසේ. මේ සැප සොයාගෙන යන ගමනකට ගිහිල්ලා අපි කොච්චර අඳ වෙනවද කියනවා වේදනා චෛතසිකයේ සැප දිහාට කවදාකවත් යමක් අපි දරන්නේ ඒක දිගේ තියෙන කලසුදු දෙකක් විතරක් තියෙනවා. මේකට ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා තමයි ඔය රටේ මානසික විද්‍යාවේ දාලා තියෙන්නේ. ඒ නිසා අපි සැපසොයා යන ගමනට අපි කොයි දේ කරා සාධාරණ. ඒක අපි කාටවත් ඔප්පු කරලා දෙන්න ඕන කරන්නේ. ඒ දේ තමයි අපි කරන්නේ. කරන් ගියාම මොකද හැම සැපදීමේ අවසානයේ දුකක් තමයි භාවනා කරනකොට ඒ භාවනා ජීවිතයේදී වේදනා චෛසිකයේදී ලොකුම ලොකු පියවර තමයි එතන වැඩි වීමක් වීම තමයි මේ සැප දුක දෙක අතරමැද අදුක්කම සුඛ කියලා එකක් තියෙනවා. නොදුක් නොසුව කියලා එකක් තියෙනවා. ඒකට අපිට විඳිනවයි කියලා කියන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ. අපි සැපක් ඉවර කරලා දුකට යන වෙලාවකදී සැපේ අන්තිම බිඳුව දක්වාම ගිහිල්ලා ඊගා දුකක් එන්නේ ඉස්සර වෙලා වෙන් කරන අතරමැද තියෙන අවස්ථාව දුකට දාන්නත් බෑ සැපට දාන්නත් බෑ නමුත් අපි ඒක විඳලා නැහැ අපි ඒක අත්දකලා නැහැ අපි ඒක ස්පර්ශ කරලා නැහැ මොකද ඒක ගුඩයි ඒක গুপ্তයි ඒක කවදාකවත් අපිට ඉදරට අහුවෙන්නේ නැහැ යන්ත්‍ර සූත්‍ර වලට අහුවෙන්නේ ඒ නිසා වේදනා වේදනා කියලා කතා කරනවා නාම ධර්මනේ ඒ නාම ධර්ම ගුරුසොම දේ තමයි වේදනාව කවදා හරි යෝගාවචරය මේ සැපට පමණක් කැමති වෙන ගතිය දුක ප්‍රතික්ෂේප කරන ගතිය කියන මේ අමනකම තියෙන තාක්කල් කවදාකවත් අදුක්කම සුඛයකට ය아가න්න බෑ. එසා යෝග ජීවිතයට බැසතර පස්සේ අපි මේ සැපසොයන ගතිය පොඩ්ඩකට මධ්‍යස්ථ කරන්න බලනවා. දුකට මූණ දෙන ගතියත් ටික ටික ටික වැඩි කරන යනකොට අපිට පේනවා නිතරම මේ සැපත් දුකත් අතර මේ ඔරලෝසු බට්ටක් එහාට මෙහාට කැරක් කැරකි තියෙනවා. ඒ සැප කෙලවට ගියාම නිකන් ඔල්ලොස් වට නතර වෙන්න වගේ ඉඳලා ආය වැටෙනවා. අනිත් පැත්තේ දුක පැත්තට යනවා දුක ළඟට ගිහිල්ලා නතර වෙන්න වගේ කියලා වැටෙනවා. මැදින් තමයි වේගෙම එහාට මෙහාට යන්නේ. ඔක් කවදාද ඔල්ලොස්ේ වයින් නැතුව වෙච්ච දවසේ නතර වෙන්නේ අර ඉතාමත් වේගෙන් ගිය මැද ආදිය තමයි බක්කරන. ඒ වගේ තරුණ ජීවිතයේදී අපි ඉතාම උග්‍ර සැපසා උග්‍ර දුක් විඳලා සලසනා ජීවිතයට යනකොට අපි ටික ටික ටික ටික උග්‍ර දුක් විඳ ගන්නත් බෑ අපිට උග්‍ර සැප විඳ ගන්නත් බෑ මැදට එමක් තමයි තියෙන්නේ මේ වැඩපිළිවෙල බොහොම කෙටියෙන් ඉක්මනට කරගන්න පුළුවන් භාවනා කරනකොට ඒත් කරන්නේ සැප එනකොට අපි සැප වශයෙන් නම් කරලා ඒක පැත්තකට දුක එනකොට දුක වශයෙන් නම් කරලා පැත්තකට දානවා. හැබැයි සැපට මනාපේ සහ දුකට අමනාපේ කියන එකට ඉඩ නොතබා. මේ දෙක අයින් කළා දාපුවාම දවසේ සෑහෙන කොටසක් කිසිම නමක් දාගන්න බෑ. අපි දවස පුරා ඇති වෙන දුක් ටික එක පැත්තකට දානවා. දවස පුරා එන සැප ටික එහාට මෙහාට දැම්මොත් පැය 24න් කීයක් විතර කරන්න පුළුවන්. ඒක විනාඩියක් විතර කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ පශ්චාත්තාප වෙන එක අපේ තියන. ඒකට පැය 23ක් කරලා කොයි දිනකටද තියෙන්නේ? අදුක්කම සුඛේ ඉඳලා තියෙන මොකද අපි ඉඳුරන්න ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ වෙලාවේ මොනවා හරි එනකම් බලන්න. ඒක මොනවාරි කරනවා. ඉතින් අපි විනෝදාංශ හදාන්න කියනවා. নানা ආකාර දේවල් වලින් අර අදුක්කම සුඛේ එනකොට අර පෑදීතියට පොරදී එකතු කරලා. අර අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න. ඉතින් කියනවා ටෙන්ෂන් එක කියලා, ආසානයි කියලා. ධර්තය කියලා নানা ප්‍රවැඩ කරනවා. ඉතින් ඒ නිසා සර්වඥාන්සේගේ ප්‍රයත්නේ තියෙන්නේ අර පට වියාපෝ තේජෝ වායෝ එනේනකොට ඉව එක එකක් දැනගෙන ඒකේ ස්වභාවික ලක්ෂණ දන්නා වගේ දුක් වේදනාවක් වෙනකොට ඒ දුක් වේදනා කියන පෙළන ගතිය, තවන ගතිය, පීඩනය කරන ගතිය, අනින ගතිය, කපන ගතිය හොඳට ඇන්දී ගලපීරවල හොඳට බලාගන්න. ඒකලම කියන්න මේක දුක් වේදනා. ආයිපත් සැප වේදනාට ඉල්පෙන ගතිය ප්‍රීණනය ප්‍රමෝදය ඒකේ තියෙන ගතිය දැකලා මෙයා එක එකක් නම් කරන්ද සංස්කාරය කියලා කියන්නේ මෙනේ කරන්න මෙනේ කරලා බලන්න මේ මේ දෙකෙන් අපේ දවසේ කොච්චරද පුරවන්න පුළුවන් ඉතින් ඉතුරු ටිකට දාන්න තමයි ඒ නිසා සැපත් නැති දුකත් නැති විදිහට සර්වඥාන්සේ පෙන්නනවා සර්වඥාන්සේ ඒ විතරක් නෙවෙයි මේ ස්පර්ශයට අහු වෙන්නේ සැප දුක දෙක විතරයි. සැප දුක දෙක વિશેයි අෂ්ටලෝක ධර්මේ කම්පාණ වෙන බණ අහලා තියෙනවා නම් ආහය වචනේ දෙකට ඉච්ඡර කම්පා නොවි. සැප වෙනකොට සැපක් වශයෙන් දුක වෙනකොට දුකක් වශයෙන් නම් කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ලෝකෝ කාලකේ යෝගාවචර තියෙනවා චිත්‍රය වැඩි කොටසක් නම් නම් කිරිලට අහු වෙලා නැහැ. ඒකට අපිට නමක් දාන්න වෙනවා. උදාසීන ගතිය හෝ නැත්නම් අදුක්කම සුඛය හෝ නොදුක් නොසුඛ කියලා හෝ මොකක්ද ගන්න. ඒදී අපිට මෙච්චර සංසාරයක් නොදකින්න හේතුව එතන බුදු කෙනෙක්ව පෙන්ලා දෙන්න ඕන ප්‍රයත්නම කරන්න ඕනේ ලෑස්තිලාම යන්නට හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන බොහොම ලස්සනට සැප වේදනාවක් එනකොට අපේ හිත ඒක රාගානුසයෙන් මෝහා කරනවා අපි අන්දමන්ද කරනවා අපි මුසුප්පු කරනවා ඒ සැප වැඩි කරගන්න ලං කරගන්න කිට්ටු අයටත් දෙන්න නෑදෑයින්ටත් දෙන්න ජාතියට දෙන්න නානා ප්‍රවිගයට අපි ඔළුව අවුල් කරගන්නවා සම්භෝහයටපත් වෙනවා සැප එනකොටම ඇති වෙනා වූ රාගානුසුන්ස ඒ සැපට සැප සැප වශයෙන් දැක් ගන්න බෑ අපි ඒකෙදී ඉන්නේ ඔළුව අවුල් වෙච්ච ඊට පස්සේ ඒ සැප නැති වෙනකොට ඊ නඩව ගන්නවා අයියෝ මෙච්චර දිවිච්ච සැපයි නැති උනා කියලා. ඒ නිසා සැප නැති වෙන පැත්තට සාධාරණ හේතුකින් බලන්න අපිට පුළුවන් කමක් නැහැ. මොකද එනකොට මූලික වැලියු වටිනාකමට පුදුමාකාර උදම්මනාගෙන හිටපොනවා. ඊට පස්සේ දුක එනකොටම නැද්දකින් නොපතන්න දෝමකින් කියලා ඒකට ද්වේෂ කරන නිසා අපිට දුකේ ස්වභාව ලක්ෂණ බලන්න. ගති, භාව, ස්වභාව බලන්න වෙලාවක් නැහැ. අපි හිතන එක උදුප්පච්චමක් ලොකු කාලකන්නිකමක්, ලොකු වුණියමක්, ලොකු අභාග්‍යයක්. ඒ නිසා කවදාවත් දුක පිළිබඳ හැදෑරීම හැදෑරීමකට ගණන් ගන්න ඒක නැති බැරි විඤ්ඤාගේ වැඩක් කියලා පැත්තකට දානවා. ඒ නිසා සැප සැප වශයෙන් අඳුර ගන්න බෑ. රාගානුසය නිසා දුක දුකේ ස්වභාවය වශයෙන් අඳුර ගන්න බෑ. පටිඝානුසය නිසා ඒ දෙක අතරමැද තියෙන අදුක්කම සුඛය තමයි මෝහය අවිජ්ජානුසය නිසා සිද්ධ වෙනවා. ඒ නිසා සර්වඥාසේ සඳහන් කරලා තියෙනවා. කොයි තරම් සැපක් ආවත් මේ ලෝකේ තියෙන තාක් සැප ගෙවන්නට දුකයි. මොකද ඒ බව සැපට කැමැති සැප හොයන කෙනාට පේන්නේ නැහැ. මොකද සැප ගෙවන් වෙනකොට ඔළුව සම්මෝහයටපත් වෙලා තෝන්තු වෙලා තියෙන නිසා මේ සැපක් විශාල සැපක් ආවත් විශාල දුකකින් කෙලවර වෙන බව අවබෝධ කරගන්න බෑ. හැබැයි විශාල දුකක් ආවොත් ඒක සැපකින් කෙලවර වෙන බවක් නැත්නම් දුකේ කෙලවර සැපක් බවක් කාටවත් අවබෝධ නැහැ. ඒ මොකද ඒකට සම්මෝහයක ඉන්න නිසා. ඒ නිසා සැප බොහොම ශීක්‍රින් නැසන සැපෙන් දුකට දුක බොහොම ශීක්‍රින් නැසන දුකෙන් සැපට මේ විපරිණාම ගතිය කියලා කියන්නේ පිළීමක්, තැවීමක්, ඉසුබුලන්ටවත් දෙනතබ තරණ තැවීම. ඒක නිසා මේ දෙක අතර මැද තියෙන මේ අදුක්කම සුඛ වේදනා තමයි යන්තම් හරි මිනිසෙකුට ඉසුමුලන්ට උෂ්මක් ගන්න කියන වෙලාව. නමුත් ඒකට මනුෂ්‍ය ස්වභාවයෙන්ම වෛර කරනවා. වෛර කරන්නේ නොදැනුවත්කම නිසා. ඒක පහළුයි කියලා කියනවා. ඒකෙදි සිද්ධි බහුලකමක් නැහැ කියලා කියනවා. ඒක මා එපා වෙනවයි කියලා. ඒක මේ කම්මැලියගේ වැඩක් එහෙම නැත්නම් නැති බැරි මිනිහාගේ වැඩක්. මට නම් මට සැප වුණා. ඒ නිසා අපි අදුක්කම සුඛයට විවුර්ත වෙන්නේ නැතිකම නිසා විවුර්ත වෙන්න අපිට තියෙන අවිචාරසේ නිසා විචතර දවසේ වැඩි වේලාවක් තියන අදුක්කම සුඛ වේදනාව පිළිබඳව කිසිම පොත් ලැබීමක් සංසාර පුරාට වෙලා ඒක නිසා විශේෂයෙන්ම චුල්ල වේදාල සූත්‍රයේදී ධම්මදින්න තේරිනාට බොහොම ලස්සනට මේක විස්තර කරනවා ඒ විස්තර කරන්නේ තව දක්ෂ ප්‍රශ්න අහන නිසා ඒ ප්‍රශ්න වලිය පොඩ්ඩක් වෙලා කියනවනම් කියලා බලන්න කොච්චර ප්‍රබුද්ධද කියලා අපේ සැප සොයාගෙන යන මේ පිස්සු වැඩිචාන්ත බාගමේ තියෙද්දී මේ දෙකේ තියෙන සමබරතාවය එතකොට මේ මිනිස්සු අනිවාර්යයෙන්ම ගිහිලා වැටෙන්නේ මේ අදුක්කම සුඛ කියන මැද තියෙන தත්වෙට මේ අදුක්කම සුඛය ස්පර්ශය ස්පර්ශ නොකරන ගන්න අදුක්කම සුඛය ආවට පස්සේ අපිට තියෙන්නේ නොයිපසනාසුරු ගතිය මොනවා හරි එනකම් බලන් ඉන්නවා ඒ ඉන්න හදනම අදුක්කම සුඛේ ඒක නිකන් අර කිලිපොනවා. එஞ்சා මොහොතු ආකාරයක් ආවට වගේ. දොරස්නා ගතියක් ආවට වගේ. ඒ නිසා මේ ස්පර්ශය ස්පර්ශ නොකරනේ අදුක්කම සුඛය ආපු වෙලාවක යම් කෙනෙක් ගන්නවා මෙන්න මේක තමයි අදුක්කම සුඛය කියලා. අපි එතනින් එහාට තමයි විපස්සනා පටන් ගන්න. ඉතින් එනකන් එයා කරන්නේ නිකම් මේ ඉල්ලුම සැපෙලුම නීතියක් විතරයි. මේ ලෝකේ දින ආර්ථික විද්‍යාව විතරයි. ඒ මනසට ආධ්‍යාත්මයක් දැනගන්න නම් අදුක්කම සුඛයට උපයන දෙයක් නෑ. ඒක තමයි උපේලා තමයි ඉන්නේ අපි. අන්නේ අදුක්කම සුඛය අපේ අඳුරන තියෙන පාළුවක්, මුස්පේන්තුවක්, කාලකන්නිකමක්, කොම්විල්ල, රහෙන් තල්ලු වීම, ජනප්‍රිය භාවයේ නැතිවීම ආදී. සමහරවිට තේ වෙනකොට ලස්සනවද ටිකක් දාගෙන ඔබට උද්දකලාව කියපන්. කොට විවේකයේ කියපන්. කොට විස්රාමයේ කියපන් ඕක උපයයි. මිනිස්සුෙකුට හම්බෙලා තියෙන වස්තුවක් තමයි ඒක තමයි අපේ දවසේ වැඩි වේලාවක් තියෙන නමුත් අපි ඒකට වෛර කරන නිසා ඒක කාලකණිකමක් වශයෙන් දක්ින්න නිසා ගන්න ආත්‍යක් වශයෙන් දක්ින්න නිසා අපිට බුද්ධිය නැහැ. ඒ නිසා ඒක ස්පර්ශය ඊතන ස්පර්ශ කරන්නේ නැහැ. ඒ නිසා ස්පර්ශ চৈতසිකයේ දිගේ අල්ලන්න පුළුවන් සැප මෙහෙමයි සැප කියලා මෙනෙහි කරන්න දුක එනකොට දුක කියලා මෙනෙහි කරන්න නැති කරන්න ගන්න එපා සැප බදා ගන්න යන්න එපා බලාගෙන ඉන්න එතකොට සැප කියන්නත් බැරි දුක කියන්නත් බැරි කොච්චර කාලපරාසයක් ඉඳගෙන ඉන්නකොට අපිට හම්බ වෙනවා ඒකට මොනවත් අපේක්ෂා කරන්නත් එපා නිදාට තේරෙයි මේ අදුක්කම සුඛය භාවනා කරන කෙනාගේ බුදලයක් විතරයි මනුස්ස මනස ගොඩාක් වෙලාට ගත කරන උදාහරණයක් වශයෙන් කියනවනම් මනුස්සකට එක දිගට දවස් 3-4ක් උදියා ගන්න බැරි වුණොත් ඒවත් තත්ත බල පිටෙක් පාටපත් වෙනවා. මොකද විස්රාම වෙලාවේ තමයි අර විෂම බර කායික මානසික අසමතදතා අසමතුලිතා සමතුලිත. ඉතින් අපි ඒක නැති කරන්න নানা ප්‍රකාර කම්මාරාමතා, භාෂාරාමතා, ඝනසංකල්පාරාමතා කියලා විවිධ කර්මාන්ත වලට විදා ගන්නවා. දැන් කතා කරගෙන එහෙම නැත්නම් ඝන සංගණිකාවට යනවා පිරිසක් එක පබ් එකට යනවා හැන්දාවට. নানা ප්‍රකමයට අර පුතු විඳ ගන්න බැරි දෙක අයින් කරන්න නිසා ඒ ඉදිට එන ලැබිච්ච තෑග්ග පිළිගන්න කියලා කියනවා. ඒ ස්පර්ශචෛසිකේ දිගේ බලනකොට නාම ධර්ම ඉස්ලාම හම්බෙන එක තමයි. මේ වේදනාචෛසිකේ වේදනාචෛසිකේ කොවිලා හරි කවුරු හරි මේ අදුක්කම සුඛ ස්වභාවය මේක ඕනනම් අර ගත්ත නිදර්ශනයටම දාලා පෙන්නලා දෙන්න පුළුවන්. ආශ්වාසය ගෙවන් කරනවා පස්සේ ප්‍රශ්වාසය එන්නේ ඉස්සර වෙලා ඉඳිල්ලක් ස්පර්ශ කරන්න බෑ වේදනාව පැත්තෙම තල්ලන්න බෑ ඒ නිසා තමයි අපිට ඒක නිකන් හුරු ගතියක් දැනෙන්නේ අන්න ඒකට සාදර වෙලා භාවනා කරනවා කිවන් වෙන ප්‍රශ්වාසය ඉවර වෙන කම්ම බලන ඉඳලා ඊගාව ආශ්වාසය එනකන් තක්කමුක්කක් කුතුහලයක් නැගලිලක් නැතුව බලන් හිටියොත් ඒ දෙක අතර වෙන දුක්ඛ සුඛයක් සැලමිච් වෙලා තියෙනවා. ශබ්ද දෙකක් මැද හැම තැනකම මේ තියෙන දේ බලන්න උත්සාහ කරොත් තේරෙන පටන් අර ගන්නවා. අපි මේක දන්නේ නැතිකම නිසා හඳුනා ගන්න නැති නිසා මොඩ අන්දමනසේ පාර යනකොට ගලක මැණික් ගලක පාය වැදුනට කාන්තුර ගන්න බෑ. ඒ වගේ මේ හම්බ වෙච්ච මේ අදුක්කම සුඛය හඳුනන්නේ නැති නිසා අපිට මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ සැපතෝයා යන ගමන පිස්සුවක් උගන්ලා තියෙන නිසා බල්ලා තමන්ගේ වලිගය අල්ලගන්න කැරකෙන්න වගේ ඒ කැර කැර ඉන්න එක තමයි. එනිසා ඒක ගිවන් කරන්න අපි දුක පිළිබඳව සැප වගේම සොයා බලන්න. දුක දුක වශයෙන් හඳුනන සැප සැප වශයෙන් හඳුනගෙන මේ බුක් කීපින් තියාගත්ත ගමන් පොත් බැීමක් තිබ්බ ගමන් තේනවා. සැප වශයෙන් නම් කරව දුක් වශයෙන් නම් කරව චිත්ත සාධිතික චිත්තක්ෂ ටික අයින් කෙරුවොත් ගත කරන කාලෙන් වැඩි වේලාවක් තියෙන එක තමයි. නමුත් ඒක දන්නේ නැහැ. ඒසය ධම්මදින තෙරිනා කියනවා ඒ අදුක්කම සුඛයට ප්‍රතිභාග වෙලා තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාවයි. ඒක ලස්සනට කියනවා. තාමත් ලස්සන ඒකයි. මේ අවිද්‍යාව ප්‍රතිභාග වෙලා තියෙන විද්‍යාවයි. මම වැඩි වේලාවක් ඉන්නේ අදුක්කම සුඛේ ඒක මට ස්පර්ශ කර ගන්න බෑ. නමුත් ඒක දැන ගැනීමයි විද්‍යාව කියලා දන්නවනම් උඩ වෙන පරිශ්‍රණ ඕනෙත් නෑ යන්න දැනකුත් නෑ මොනම දෙයක්වත් අවශ්‍ය කරන්නේ නෑ මනුස්සකම ලැබුණාට පස්සේ බුද්ධිකලාවේ තියෙන වටිනාකම. බුද්ධිකලාවේ ඉන්නකොට මේක හුදේකලාව දන්නවනම් විවේක වෙච්ච වෙලාවදීනක විවේක වෙච්ච බව දන්නවනම් විස්රාම වෙච්ච වෙලාවදී විස්රාම වෙච්ච බව දන්නවනම් අර අවිද්‍යාවට ප්‍රතිපක්ෂ වෙච්ච විද්‍යාව පහළ වෙන්නේ ගෝක් වෙලාවට අකරතැබි. කඳාක සැලසුම් කරන භාවනා කරන ඉඳ තිබුණේ. අහම්බෙන් තේරෙන පටන් ගන්නවා. දැන් මේක තමයි මේ විවේකී කියලා කියන්නේ. මේක තමයි මේ හුදේ කලාව කියනක උපයන්න දෙයක් නැහැ. මේක අවුල්පාද කරන මේ අනෙකුත් බහුරූපෝලං අයින් කරන එක විතරයි කරන්නේ. එතකොට මේ ස්පර්ශ চৈতසිකයේදී අපි ඉගෙන ගත්තට ධර්මයේ ගැඹුර තියෙන්නේ ස්පර්ශ ස්පර්ශ නොකරන තැන. වෙන විදියකට කියනවා නම් ඉන්ද්‍රියබද්ධ ඥානයේ කිසිම ධර්මයක් නැහැ. ඉන්ද්‍රියබද්ධ දැනුමේ කිසිම කෙලවරක් ඉන්ද්‍රියපත දැනුම හරහා තමයි අපි අනිත්‍යපත දැනුමට යන්නේ අනිත්‍යපත දැනුමට යනවා කියන එක අපිට කියලා තියෙන්නේ ස්පර්ශ ස්පර්ශ නොකරන දැන යන රූප වල ගෙවම් කරලා අවකාශ ධාතු වලට යනවා වේදනාව වල සැප දුක් ගෙවම් කරලා අදුක්කම සුඛයට යනවා කිව්වම මේක විශාල ආධ්‍යාත්මයක් තියෙනවා විශාල ආගම පැත්තක් තියෙනවා දුජනාච මේක හරියට ඉහිල් ගෙඩිය පොත්ත ගලවලා මේ මොහොත විදි කරපන් මේ මදේ විතරක් කාපන් කියලා වගේ හරියට ඒක ඉඳවලා ඉඳෙන්නට පොත ගැලවෙන්නේ පොත ගලවලා කියන මෙන්න මේ මිහිරි කොටස කාපන් ඔබ නැත්තම් මේ දෙක එක්ක එකට කාලා නැත්තම් ඉඳින් ඉස්සලා කාලා ඒක නිසා මේක හැවලා ඒක ඉඳවලා ගන්නවා කියන එක කායන පසනාවට පස්සේ වේදනාවට පසනාව තිබීමේ බොහොම ලස්සනයි නමුත් ඒ ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට යන නැත්නම් මේ අදුක්කම සුඛ වේදනාට යනකොට බරපතල අපහසුතාවයකටපත් වෙනවා ඒ යෝගාවචරයට sannivedanaya කරගන්න බැරුව යනවා. ස්පර්ශෝ පමණයි sannivedana ශේෂ්ඨට අවශ්‍යයි. ස්පර්ශ ස්පර්ශ නොකරන තැනට යනකොට බුදුහාමුදුරගේ මනසට පමණයි යකට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කියනවා නම් ආර්යයන් වහන්සේලාට විතරයි කනෙක්ට් කරගන්න පුළුවන්. ඉන් මෙපිට ස්පර්ශය හරහා ගියොත් මේ ලෝකේ ඉන්න අප්‍රමාණ අමනයන් එක්ක, තකතිරොත් එක්ක, මෝඩයොත් එක්ක, සාමාන්‍ය දැනුමත් එක්ක සම්බන්ධයි. හැබැයි ඒක නැතුව බෑ. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ ස්පර්ශාර ආකාර දැනුම කොහොම ලෝකායතයි සංසාරගතයි දුකයි. කවදා හෝ මේ සමගත වෙනාවක් අපි කෙලින්ම ඒ බුදු නොවනට නයදානික පැත්තට ආර්යයන් වහන්සේලා දිහාවට تعلق කරනවා. නමුත් මේ දෙක අතර මේ පරිණාමය මේ දෙක පැත්තට මේ දන්නා තැන සිට නොදන්නා තැනට යamak කියන්නේ ගොරෝසු තැන සිට සියුම් තැනට යෑමක් කියයි. ස්පර්ශ ස්පර්ශ කරන තැනක ඉඳලා ස්පර්ශ නොකරන තැනට යෑමක් කියයි. මමයා ඉන්න තැන ඉඳලා මමයා නැති තැනට යෑමක් කියයි. කියන්න පුළුවන් තැනක ඉඳලා කියන්න බැරි තැනක යෑමක් කියයි. ඉතින් මේ වගේ වචන ටිකකින් තමයි අපිට මේ සම්බන්ධතාවය පෙන්නලා දෙන්න පුළුවන්. ඒක නමුත් මම බලාපොරොත්තු වෙන හිතත් මේ වෙලාවට ස්පර්ශ සම්බන්ධව අපිට තවත් මේ හදාගත්ත පදනම මත තවත් ටිකක් ඉස්සරහට යන්න අද අපේ කාලය හරස්ලා තියෙන නිසා මෙතන අපි ධර්ම දේශනා නතර කරනවා. ඥාන තම තමයි ලබලා තියෙන අත්දැකීම් තමයි දැන් මේක කරලා ධෛර්යයෙන්, ශක්තියකින්, බලයෙන් ඉදිරියට යන්න මේ ආශ්‍රසිල්ලක් වේවා. ප්‍රාර්ථනා වේ. ධර්ම දේශනා සම්පූර්ණ කරනවා. නාමතරති උදා වේවා.